ආනන්ද මහින්කන්ද මහත්මයා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ <laughs> අදත් ඔබ වහන්සේ ඉතාමත් වටිනා ධර්ම කරුණු අපට ඉදිරිපත් කරා මේ ගොඩාක් පින් ඔබ වහන්සේට සමහරවිට දැන් අර ඔබ වහන්සේ මේ අද ප්‍රධාන මාතෘකාව වගේ වෙච්ච මේ Tamanටත් අනුන්ටත් යහපතක් වෙනවයි කියන ඒ කාරණේ ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේ අපි දැන් මේක මේ පන්සිල් වලට පස්සේ යටින් අන්ඩර්ලයින් කරපු ලයින් එක හැටියට නැවත කියා ගන්න පුළුවන්ද කියලා මොකද මේ ඇත්තටම එතන නේද ඒක වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ මොකද අපි අපි බොහෝ දෙනෙක් එතෙන්ට යන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ දැන් අපි පින් කිරීම සඳහා <laughs> අපි පින් කරගෙන දිව්‍ය ලෝකයන්ට වගේ දේවල් වලට උත්සාහ කරාට මේ කියන්නේ එහෙම එහෙම දේවල් වලටනේ අපි මිනිස්සු ඇත්තට මේ අපේ ලංකාවේ බොහොම බෞද්ධයෝ තියෙන නමුත් මේ කතාව අපි කොහොමද සාමාන්‍යස අපි නිතර නිතර මතක් කරගන්න මොකද්ද කරන්න බලමු උපක්‍රමේ මම හිතන්නේ ඒක හරිම වැදගත් කතාවක් නේ අපි මේ අපි මේ දැනගන්න ඕන දේ නේ ස්වාමීන් වහන්සේ. පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා මම පස්සේ අහන්නම් මේ කොට බවන්සේ. ඉතින් ඇත්තටම දැන් දැන් අපිට දැන් ඔය සීලය සම්බන්ධ සිද්ධ වෙලා තියෙන ගැටලුව තමයි කාලයාගේ ඇවෑමෙන් සීලේ එක කොටසකට විතරක් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ වැලකිය යුතු දැන් සිල් සිල් කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙම මේ කරන්න එපා එපා එපා කියන කාරණා ටිකක් තමයි අපේ ඔළුවට එන්නේ. සීලය කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ නොකල යුතු දේ විතරක් නෙමෙයි කල යුතු කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ විරති සමාදාන. එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර. එතකොට ඒක පංචශීල ප්‍රතිපදාවේ පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි මීට ඉහතදිත් කතා කළා දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම නම් පාණාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පේ විහෙරති දැන් ඔය පියවර 6න් තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ක්‍රියාවලිය ඒ ඒ සීලය අංග සම්පූර්ණ වෙන්නේ එතකොට පාණාතිපාත පටිවිරතු ඝාතනයෙන් වළකිනවා. ඊළඟට නිහිත දණ්ඩෝ දඬු මුගුරු වලින් සත්වයින්ට හිංසා කිරීමෙන් වළකිනවා. නිහිත සත්ත්වෝ අවියායුධ ආදී සියුම් දෙයින් සත්වයින්ට හිංසා කිරීමෙන් වළකිනවා. ඊළඟට දැන් ඔය ඔය කරුණු තුන තමයි වැළකී යුතු කරුණු තුන. ඊට පස්සේ ප්‍රගුණ කළ යුතු කාරණා තුනක් තියෙනවා. ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාන භූත හිතානුකම්පේ විහෙරති. ලජ්ජී කියන්නේ ලැජ්ජී කියලා කියන්නේ පව්කම් කරන්නට ලැජ්ජා වෙනවා. ඒ කියන්නේ පාපයට වරදට ලැජ්ජා ඇති බව. ලැජ්ජී. දයාපන්නෝ. ඊළඟට සත්වයින් කෙරෙහි දයාව ඇති බව. දයාව කියලා කියන්නේ ඒ ඒ සතුන්ට පීඩාවක් ඇති වෙනවට කරදරයක් වෙනවට ඒකට ඉඩ තියන්නේ කරදරයක් නොකරන බව, පීඩා නොකරන බව. ඒක තමයි දයාව. ඊට පස්සේ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලුම සත්‍යයන් පිළිබඳව හිතවත් බවකින් එතකොට එතනට එනකොට මෙත්සිත එතකොට ඔන්න ඔය විදිහට අපි වැලකී යුතු කාරණා තුනක් තියෙනවා ප්‍රගුණ කළ යුතු කාරණා තුනක් තියෙනවා ඔය කොටස් දෙකෙන්ම තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම කියන මේ සීලය සම්පූර්ණ වෙන්නේ. එතකොට අදත්තා දානයත් එහෙමයි කාම මිත්‍යාචාරය, මුසාවාද, මද්දපාන මේ හැම එකම වැලකී යුතු අංශය වගේම ප්‍රගුණ කළ යුතු අංශයකුත් තියෙනවා. නමුත් ඉතින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමාජගත වෙලා පුංචි කාලේ ඉඳලා අපේ ඔළුවට ගිහිල්ලා තියෙන්නේ සිල් කියනකොට නොකල යුතු නොකල යුතු දේවල් ටිකක්. ඒතර මම සත්තු මරන්නේ නැහැ, මම හොරකම් කරන්නේ නැහැ, මම බොරු කියන්නේ. එහෙනම් මං සිල්වත් වගේ අදහසකට අපි ඇවිත් තියෙනවා. ඉතින් ඇත්තටම ඊට වඩා පුළුල් දෙයක් ඒ සීල ප්‍රතිපදාව ඉතින් මේ කොටස සමාජගත කරන්න ඉතින් අපි විවිධ පැති වලින් උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඉතින් අපේ දේශනාවල අපිට පුළුවන් හැටියට මේ පැති පැහැදිලි කරනවා. ඉතින් ගිහි පින්නතුන් හැටියට මහත්මලටත් පුළුවන් උපරිමයෙන් ඒ කාර්ය සඳහා දායක වෙන්න වෙනවා. මොකද සමාජයේ කාලයාගේ ඇවෑමෙන් ඉතින් එහෙම යම් යම් කොටස් හැලිලා තියෙනවා. ඉතින් ඒක සීලය සම්බන්ධ විතරක් නෙවෙයි. අනිත් හැම දෙයකටම ඒක අදාළයි. අනිත් ඒවත් එහෙම වැදගත්ම තැන් සමහරට ගිලිහිලා තියෙනවා. එහෙමයි ස්වාමීන් ගොඩාක් පිං ඔබවහන්සේට ඒ අර ඔබවහන්සේගේ අපි පාණාති පතාව කියන එකදී ඒ කරුණු හය මොන සූත්‍රයේ ස්වාමීන් සඳහන් වෙන්නේ? ඒක තියෙනවා මූලික දැන් දීඝනිකායේ තියෙන මූලික සූත්‍ර හැම එකම වගේ පැහැදිලි කරනවා ඒක. මහත්තයාට කෙලින්ම බලන්න ඕන නම් මේ සාමාන්‍ය ඵල සූත්‍රය අරගෙන බලන්න ඒ ඒ මේ සූත්‍රවල තියෙනවා ඒක. ආ සාමාන්‍ය ඵල සූත්‍රය හොඳයි ස්වාමීන් වහන්සේ. අනිත් වෙනද ඔබ වහන්සේ තමාර කළාට ඉතාමත්ම ගැඹුරු ධර්ම කරුණු අපිට ඉදිරිපත් කරන මේ මතක් වෙන වෙලාවට සුවන්න මේ සූත්‍රයත් අපිට මතක් කරගන්න පුළුවන් නම් වටිනවා මොකද අපිට පුළුවන් ඊට පස්සේ අපව ඒක මේ <laughs> ඉස්සරහට මම කිය. ඒකයි මේ ඒකත් පොඩ්ඩක් මතක් කරලා සුවන්න මේ